මේ නිසා අභීත ප්‍රකාශය මම බලන්න මම මේක පිළිඅරගෙන මම විමසලා බලන්න ඕනේ. අන්න එහෙම බලන්න. භාගතුමාක්ෂේ දවසක් ස්වාමීන් වහන්සේලාට ප්‍රකාශ කළා පින්වත් මහණෙනි තථාගතයන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ ප්‍රකාශ කළා. ඔබය දරාගෙන සිටිනවා කියලා සාසිතය. එක්තරා වික්ෂුන් වහන්සේනමක් ප්‍රකාශ කළා ස්වාමීනි භාගතුන් වහන්සේ භාගතුන් වහන්සේ ආර්ය සත්‍ය ප්‍රකාශ කළා දේශනා කළා කියලා අපි දරාගෙනයි සිටින්නේ. ආර්ය සත්‍ය භාගතුන් වහන්සේ දේශනා කළා කියලා මම දරාගෙනයි සිටින්නේ කියලා ප්‍රකාශ කරනවා. ඊට පස්සේ භාගතුන් වහන්සේ අසස්සිතා පින්වත් වික්ෂුව තථාගතයන් වහන්සේ ආරි සත්‍ය ප්‍රකාශ කළා, දේශනා කළා කියලා ඔබ දරාගෙන සිටින්නේ කොහොමද? කියලා අසස්සිතා. ඊට පස්සේ ඒ පිටුන් වහන්සේ කියාස්පිනා ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ භාගතුන් වහන්සේ දුක ගැන කියන්නේ ආර්ය සත්‍ය. දුක නම් වූ ආර්ය සත්‍ය පළමුවෙන් දේශනා කළා කියලා මම දරාමි. මේ ලෝකයේ යම් ශ්‍රමණේකට බ්‍රාහ්මණේකට කිසියම් කෙනෙකුට තථාගතයන් වහන්සේ දේශනා කළේ දුක කියලා ආර්ය සත්‍ය දුක නෙමෙයි කියලා බහැර කරලා මම මේ ආර්ය සත්‍ය මේ දුක බහැර කරනවා වෙනත් දුකක් මම පණවනවා කියලා දුක පිළිබඳව පණවන්න කිසි කෙනෙක් නැහැ. තථාගතයන් වහන්සේ පළමුවෙන් දුක්ඛාරි සත්‍ය ප්‍රකාශ කළා. පැනෝ මම ජීවිතයේ දුක්ඛාරි සත්‍ය භාගතුන් වහන්සේ දේශනා කළා. පළමුවෙන් දුක්ඛාරි සත්‍ය දේශනා කළා කියලා මම දරාගෙන ඉන්නවා කියලා ප්‍රකාශ කළා. ඊට පස්සේ භික්ෂුව කියා සිටියා ස්වාමීන් වහන්සේ භාගතුන් වහන්සේ දුක්ඛ සමුදය සත්‍යය දෙවනීට දේශනා කළා කියලා මම තරහින් මේ ලෝකේ වෙනත් කිසියම් ශ්‍රමණයෙකුට හෝ බ්‍රාහ්මණයෙකුට හෝ භාගතුන් වහන්සේ ප්‍රකාශ කළ දේශනා කළ දුකේ සමුදය දුකේ හට ගැනීම ගැන කියා දුන් ආර්ය සත්‍යය බැහැර කරලා වෙනත් දුකේ හට ගැනීමක් කනවන්න බෑ. සිදු වෙන්නේ නෑ. සිදු කරන්න බෑ. භාද්ද මාසයේ දෙවනීට දුක්ඛ සමුදය සත්‍ය පනවා වදාන මම අන්නේ විදිහට දරාගෙන ඉන්නවා. ස්වාමීනි භාගතුන් වහන්සේ භාගතුන් වහන්සේ දුක්ඛ නිරෝධාරි සත්‍ය තුන්වෙනිට දේශනා කළා. මේ ලෝකේ කිසියම් කිසි කෙනෙකුට ඒ දුක්ඛ නිරෝධය බහැර කරලා වෙන දුකේ නිරෝධයක් පණවන්න බෑ. භාගතුන් වහන්සේ තේරුම තුන්වෙනියට දුකේ නිරෝධය නම් වූ ආරි සත්‍ය පණවවලා. අන්නේ විදිහට මම දුක්ඛ නිරෝධ ආරි සත්‍ය දරාගෙන සිටිනවා. ස්වාමීනි භාගතුන් වහන්සේ භාගතුන් වහන්සේ හතරවෙනි වතාව හතරවෙනි හතරවෙනි එක දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ආශක්ති දේශනා කළා. මේ ලෝකේ කිසියම් කිසි කෙනෙකුට ඒ දුකේ නිදාස් වීමේ මාර්ග කියා දෙන ආශක්ති පැහැර කරලා වෙනත් දුකේ නිදාස් වීමේ මාර්ග පනවන්න බෑ. මම අන්නේ විදිහට භාගතුන් වහන්සේ දුකේ නිදාස් වීමේ මාර්ග ගමු ආර්ය සත්‍ය හතරවෙනි වරට හතරවෙනි වතාවට හතරවෙනි ඊට දේශනා කළා කියලා දරාගෙන සිටින්නේ කියලා ප්‍රකාශ කරනවා. භාගතුන් වහන්සේ සාදුකාමදී සාදු සාදු පින්වත් පිටසන් ඔබේ සීම දරා ගන්න. තථාගතයන් වහන්සේ දුක්ඛ ආර්ය සත්‍ය පළමුවෙනියට දේශනා කළා. ඒ බහැර කළා වෙන දුක්ඛ සත්‍යයක් පනවන්න. ආගිත මාසයේ දුක්ඛ සමුදය ආරි සත්‍ය දෙවණියට කියා දුන්නා. දේශනා කළා. එය බහැර කරලා වෙනත් දුක්ඛ සමුදයක් පණවන්න මේ ලෝකේ කිසි කෙනෙකුට බෑ. සිදු නොවන දෙයක්. භාගිත මාසයේ දුකේ නිදහස් වීම තුන්වෙනි ප්‍රදේශනා කළා. එය බහැර කරලා දුකේ නිදහස් වීම පණවන්න කිසියෙකුට බෑ. භාගිත මාසයේ දුකේ නිදහස් වීමේ මඟ හතරවෙනිට කියා දුන්නා. එය බහැර කළා දුකේ විලාස වීමේ මඟ පනවන්නට කිසි ජගතෙකුට බෑ. පින්නතනි ඔබ අන්නේ ඒ විදිහට දුක්ඛාරි සත්‍ය දුක්ඛ සමුදයාරි සත්‍ය දුක්ඛ නිරෝධාරි සත්‍ය දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදාරි සත්‍ය දරාගත යුතුයි. ඔබ අපි කවුරු අන්නේ ආකාරයෙන් චතුරාර්ය සත්‍ය ධර්මය දේශනා කළා කියලා දරාගත්තොත් අන්නේ ඒ දරාගත් කෙනා මේ ආර්ය සත්‍ය අවබෝධ කිරීම පිණිස ජීවු කැමැත්ත උපදවා ගන්නවා. එයා තුළ මහත් වූ ආස්වාදය, මහත් වූ සතුට උපදිනවා මේ ලෝකේ පරම ගම්භීර කිසිවෙකුට සිඳින්න බෑ කිසිවෙකුට වෙනස් කරන්න බෑ කිසි කලක වෙනස් නොවන ඒ පරම ගම්බීර අතිශය පරම ගම්බීර සත්‍යය මම අවබෝධ කරගන්න ඕනේ ඒ ආරි සත්‍යක්මයි එම අවබෝධ කළ යුතුයි අවබෝධ කරගන්න ඕනේ කියන අතිශය ජීවණු කැමැත්ත උපදව ගන්නවා ධාතුතුමාගේ ආරි සත්‍යය මනරින් දේශනා කළාම කියලා තේරුම් ගන්න කියලා. හොඳට කල්පනා කරලා බලන්න. කෙස් බහිනකොට, දත් දිලනකොට, හම රැලි කැහෙනකොට අසකන අවශ්‍ය ජීව ශාරීරියේ මේ ඉඳුරන් මෝලලා අඩමන වෙනකොට තමන්ගේ ආවිෂ දෙවිලා ආවිෂ අවසන් වෙලා යන එතකොට මේ ශරීරය විරූපීය විකාර ස්වභාවයක් කොටපත් වෙනකොට ඒක දුකක්ද සැපක්ද කියලා කල්පනා කරනවා. භාගතුන් වහන්සේ පෙන්වා දෙනවා තථාගතයන් වහන්සේ මේ ලෝකේ පහළ වුණත් නැතත් දුක්ඛාරි සත්‍ය ලෝකේ පවතිනවා. දුක්ඛ සමුදය ආරි සත්‍යත් ලෝකේ පවතිනවා. දුක්ඛ නිරෝධාරි සත්‍යත් ලෝකේ පවතිනවා. දුක්ඛ නිරෝධගාමිනී පටිපදාරි සත්‍යත් ලෝකේ පවතිනවා. නමුත් කිසි කෙනෙකුට ඒක හොයා ගන්න බෑ. මේ ලෝකේ උපන් මිනිසයා මොහොතින් මොහොත මොහොතින් මොහොත වයසට යනවා. ඒ වාසකයේ මේ දුක විඳිනවා. ඒ දුක විඳ විඳ මම වාසකයේ මේ දුක විඳිනවා කියලා මේ ලෝකයේ උපන් මිනිසයා ලෙඩවීමේ දුකටපත් වෙනවා. ලෙඩවීමේ දුකටපත් වෙලා ඒ දුක විඳිනවා. ඒ දුක විඳින්මින් සිටින්දීම ලෙඩවීමේ දුකම විඳිනවා කියලා තේරුම් ගන්නේ නැහැ තේරුම් ගන්න මේ ලෝක සත්‍යය මරණයටපත් වෙනවා මරණයටපත් වෙන ස්වභාවයෙන් යුක්තව සිටිද්දී මරණයටපත් වෙද්දී ඒ දුක විඳිද්දී මම මරණයටපත් වීමේ දුක විඳිනවා කියලා දන්නේ නැහැ වයසට යන වීම මරණයටපත් වීම මේ දුක් විඳ විඳම ඒ දුක් විඳිනවා කියලා දන්නේ එබඳු නොදන්නාකමකින් වැස්සුණු හිත මොකද කැමති වෙන්නේ ආය උපදින්නට කැමති ඒ උපතට අකමැති වෙනවා අකමැති යනකොට මොකද වෙන්නේ? ආය වයසට. වයසට යන නිසා දුක් විඳිනවා. තේරෙන්නේ. ලෙඩ වෙනවා. ලෙඩ වීම නිසා දුක් විඳිනවා. තේරෙන්නේ. ආයම ඉපදිනවා. ඉපදිනවා දුක් විඳිනවා. ඉපදින ස්වභාවයෙන් යුක්තව මැරෙනවා. නිසා ඉපදෙන. ආය දුක් වෙනවා. ඉපදෙන ස්වභාවයෙන් යුක්තවම නැරෙනවා. ඉපදෙනවා. දුක් වෙනවා. ඉපදෙනවා. මේ විදිහටයි ලෝක සත්‍යය සංසාරේ ගමන් කරන්නේ. මේ බඳු සසරයක ගමන් කරමින් හිටපු ඒ අතිශය ප්‍රඥාවන්ත සිද්ධාර්ථ apodi mahagustan masi iyam dasam dudua vayasit ki bukini kavda dakara chibumine kishida usuk dakara chibumine umashit adhagan beyu kishida usuk dakara budya akatchini kishida usuk dakara budya 分かってみචන්න ඇමතියෙන් ගෙන් ඇහුවා මොකක්ද පිළිතුරු දුන්නා මේකට කියන්නේ වයසට යනවා කියලා ඇහුවා මමත් වයසට යනවා මොකද උනේ? මොකද උනේ? මොන වෙන්නේ? එක දවසයි වයස් දෙකේ කෙනෙක් දැක්කේ. කවදාවත් දැකලා තිබුණේ නෑ. ඒ දුටුසෙනින් ඒ දෙයක උපදින්න ඇති. සංවේගී වුණා. ඒ සිත තුළ සංවේගී වුණා. කොහොමද ජීවිතය ගැන. ඒ ජීවිතය ගැන සංවේගී වුණේ. එහි තිබෙන නිස්සාරවත් බව ගැන. අපි සාරවත් කියලා හිතමු ජීවිතේ destroy his වයසට යෑමෙන් ඒ ජීවිතේ නිසරු දෙයක් බවට පත් වෙලයි. වෙන්න වෙනවා කියලා උන්වහන්සේ දැනගත්තා. ඒ සිතේ හටගත්තේ කුමක්ද? ජීවිතය ගැන යථා අවබෝධය. මොකද අවබෝධය? ජීවිතය නිස්සාරව. සාරවක් කියලා හිතපු දේ බොරුවක්. හිස් දෙයක්, පිරුණු දෙයක් කියලා පිළිගන්න. මේ ස්වરૂපයක් ශරීරී කියලා හිතානේ කියලා. නොවකිනා දෙයක් වකිනවා කියලා හිතන්නේ. සංවේගී පුදුමා. හිස් මේ ජීවිතය. සබ කියලා මුලාවකට පත් වෙලා කියලා කියනවා.